ඊළඟට ශාමලි මහත්මිය පිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පිරුවන් සරණයි මේ මට දැනගන්න ස්වාමීන් දස කුසල සීලය කියලා සීලයක් තියෙනවද මොකද්ද දස දස සීල කියලා ඌ මේ අහන්නේ කෙනෙක්ගේ ඒක අපි දස සීල් කියන එකමද මොකද්ද ආයෙ කියන්න ඔබතුමේ කියූප එක ඇහුන්නේ පැහැදිලිව අන්තර්ජාලයේ දස කුසල සීලය කියලා සීලයක් තියෙනවා ස්වාමිනාස එහෙම සීල්පද 10ක් කවුරුන් කියලා එහෙම තියෙනවා කෙනෙක් මට කියූප එකක් මම අහන්න මම නම් දන්නේ නැහැ මට ඒක දැනගන්න ඕනකම නිසා මේ ඇහුවේ දස සීලය කියලා එකක් තියෙනවා දන්නේ නැහැ තව එකක් තියෙනවා ස්වාමිනාස දැන් මේ සෝවන් ඵලලාභී කෙනෙකුට වුණත් දැන් මේ භවයේ නිර්මාණය අවබෝධ කරගන්න බැරි වුණු දුරට යනවනේ. ආ. අතක් දක්වා යන්න පුළුවන්නේ. ඒ යනක් යද්දී අපි දැන් පාප පංච පංච දුස්තරිතෙන් ඉන්න අයත් එක්ක නොගිහින් පංචශීලය ආරක්ෂා කරන කල්යාණ මිත්‍රෙත් එක්ක ගමන් කිරීමට සිටීම තණ්හාවක්ද කියලා ඒක තණ්හාවද ඒක අපි යන ගමනට බාධාවත්ද කියලා දැනගන්න ඕනේ. තිරුවන් සරණයි. දැන් විමුක්තියට අදාළ සාධක හඳුනාගෙන ඒවා පවත්වා ගැනීම කියන එක ඥාන සංප්‍රයුක්ත බව. එතන තියෙන තණ්හාව නෙමෙයි. හැබැයි මට මං කැමති මේ ගොල්ලන්ටයි අර ගොල්ලන්ට කැමති නෑ කියලා එහෙමනම් පුද්ගලයෝ වෙන් කරන්නේ එතන තියෙන්නේ ඇලීම් ගැටීම්. දෙක වෙන්නට පුළුවන්. හැබැයි විමුක්තිය සඳහා මේ දුෂ්චරිත ඇසුරු කරන පාප මිත්‍රයන්ගෙන් හැකිතාක් වළකින්නට ඕනේ. ඒගොල්ලගේ ඇසුර බැහැර කරන ඇසුර බැහැර කරනවා කියන එකෙන් ඇත්තටම අදහස් කරන්නේ පුද්ගල වර්ජනයක් කියන එක නෙමෙයි. අපිට සමාජයේ ඒ සියලුම දෙනා බැහැර කරලා මේගොල්ලෝ විතරයි සිල්වතුන් මේගොල්ලෝ දුස්සීලෝ කියලා එහෙම එහෙම වෙන් කරන්න ගියොත් අපේ සමාජයක පවතින්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි හඳුනා ගන්න ඕන මේගොල්ලන්ගේ සීලයක් නැහැ මේගොල්ලෝ මේ මේ විදිහටයි පවතින්නේ. ඒ නිසා ඒගොල්ලොත් එක්කලා වැඩි භජනයකට ගිහිල්ලා අපි ඒ ගොඩට වැටෙන්නේ නැතිව අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒක තමයි අසේවනාච බාලාණන් කියන්නේ. එහෙම නැතුව පුද්ගලව වර්ධනය කිරීමක් කියන එක නෙමෙයි. ඒතර පණ්ඩිතානංච සේවනා කියලා කියන්නේ ඒ පණ්ඩිත ගුණ, සත්පුරුෂ ගුණ අපි ඒවත් එක්ක මොහු වෙන්න ඕනේ. ඒවා අසුරු කරන්න ඕනේ. ඉතින් එතකොට විමුක්ති මගට අවශ්‍ය වෙන සාධක හඳුනාගෙන පුහුණු කිරීම තණ්හාව කියන තැන නෙමෙයි. තණ්හාව වෙන්නේ එහෙම පැහැදිලි පරමාර්ථයක් නැතුව ඉලක්කයක් නැතිව තමන්ගේ රුචි අරුචිකම් එක්ක තමන්ගේ හැඟීම් එක්කලා දේවල් වෙන් කරගන්නට යනවා නම් එතන තියෙන තණ්හාව. දැන් අපි ඒකට හොඳම උදාහරණයක් හැටියට මීට පෙරත් සිහිපත් කළා. දැන් සරාගීම බන්ධනය තමයි බිරිඳ සහ සැමියා කියන තැන ඇති වෙන බන්ධනය. එතකොට යම් කිසි කෙනෙකුට ඕන නම් තෘෂ්ණා මූලිකව මේ බිරිඳම මට සසර ඕන මේ සැමියම මට ඕන අපි ඊළඟ භවයේත් එකතු මෙහෙම ප්‍රාර්ථනා කරන්න පුළුවන් තෘෂ්ණා මූලික. ඒ ප්‍රාර්ථනාවම කෙනෙකුට විමුක්තිය ඉලක්ක කොටගෙන ප්‍රඥා මූලිකව කරන්න පුළුවන්. ඒ කොහොමද? අර හැඩට, රුවට, කතාවට ඒවට ඇලිලා නෙමෙයි නිවන් දකින්නට යන ගමනේ අපි කෙලස් නසන්නට යන්නේ. කෙලස් නැසීම සඳහා සමීප ඇසුරට ලැබෙන අය සත්පුරුෂෝ වෙන්නට ඕන, කල්යාණ මිත්‍රෝ වෙන්නට ඕන. ඉතින් ඒ නිසා Tamanට නිවන් දකින තෙක් යන ගමනේදී පැවිදි නොවි විවාහ වෙනවා නම් ඒ විවාහ වෙන ආත්ම භාවවල සත්පුරුෂ බිරිඳක් සත්පුරුෂ සැමියෙක් ලැබුණ නැත්නම් ඒ භවයත් දුක්ඛිතයි සසර ගමන විමුක්ති මගින් බැහැරට වීසි වෙනවා. ඉතින් එහෙම නොවෙන්නට මට සත්පුරුෂ සැමියෙක් ලැබෙන්න සත්පුරුෂ බිරිඳක් ලැබෙන්න. ඉතින් දැනට Tamanට ඉන්න බිරිඳ හෝ සැමියා සත්පුරුෂයෙක් කියලා Tamanට දැනෙනවා නම් ඒ තනත්තා සසරේ දිගින් දිගට ඇසුරු කිරීම ප්‍රයෝජනයි කියලා දැනෙනවා නම් මේ බිරිඳම මේ සැමියම මට සසරේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා ඇති කරගත්ත හැකි දෙදෙනාම කතා බහ කරගෙන ඒ ප්‍රාර්ථනාව ඒ අය කරන්න විමුක්තිය ඉලක්ක කොටගෙන සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන ಗುಣධම් වැඩිීමේ පදනමක් මතනම් ඒ ප්‍රාර්ථනාව ඥාන සම්ප්‍රයුක්තයි. එතකොට කෙලස් නසල නැති නිසා එතන තෘෂ්ණා මූලය තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. නමුත් ඒක තෘෂ්ණාවට වසඟ වෙලා කරන ප්‍රාර්ථනාවක් නෙමෙයි ඒ විදිහට කරනවා. ඉතින් ඒ නිසා අපි කෙලස් නසන තාක්කල් ඒතනත්තා තුල තණ්හාව තියෙනවා. නමුත් පාප මිත්‍රයා, කල්යාණ මිත්‍රයා වෙන්කොටගෙන හඳුනාගෙන ඇසුරු නිසුරු කරන්නට පෙළඹෙන්නේ රුචි අරුචිකම් වලට වහල් වෙලා නොවේ නම් ඒ විමුක්ති ගමනට සාධකයක් හැටියට නම් එතන තියෙන ඥාන සංප්‍රයුක්තව Tamanගේ ගමන් මඟ හසුරුවා ගැනීම. සවිනාසර පළවෙනි ප්‍රශ්නේ දස කුසල සීලය එහෙම දස කුසල සීලය කියලා එකක් නැහැ. ඒක සීලය ඒක කියපු පුද්ගලයා කියනවා දැන් මේ මට අනිත් වැඩ කරන ගම සාමාන්‍ය ජීවිතේ වැඩ කරන ගමන් මේ තාම්මව යන්න බෑ ඒක කරගන්න බෑ ඒ කියන ඒ විදියෙන්ම මට තේරුණා ඒක ඉතින් හරිමගක් වෙන්න විදියක් නැහැ කියලා තේරුණා ඉතින් අපි අපි සාමාන්‍ය ජීවිතය ගත කරන්න බැරි නම් ධර්ම මාර්ගේ කොහොමද යන්න බෑනේ නේද ස්වාමීන් වහන්සේ මේ ඒක තේරුණා කමන්නේ හරි තේරෙනවා සංසි මම දැනගන්න ඕනේ සැහුවේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක් තියෙනවද කියලා. දස කුසල් තියනවා. ඒ දස කුසල් කිරීම සම්බන්ධ ප්‍රතිපදාව විතින් ඕනනම් කෙනෙකුට දස කුසල සීලයයි කියලා කියා ගන්න පුළුවන්. එහෙම එකක් නෙමේ. දස කුසල් තියෙනවා, දස සීලය තියෙනවා. දස කුසල් කිරීම පිළිබඳව ඉතින් යම්කිසි ප්‍රතිපදාවක්. ඒ කියන්නේ දාන සීල භාවනා ප්‍රතිපත්තා. ඒක කොහොමද සමාදන් වෙන දස සීලයක් විදියට එයාලා සමාදන් වෙනවා. ඒකයි මම කල්පනා. එහෙම එකක් නෑ. එහෙම වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි කියලා.